තෙරුවන් සරණයි හොඳයි තිරුවන් සරණයි ශීල දිනාටම අදත් අපි වෙනදාමින් ධර්මදේශනාව පටන් ගන්නයි සූදානම අපි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 ජීවිතයේ සත්‍ය අවබෝධ කරගෙන අවබෝධ කරගත් සත්‍ය මේ ලෝකයා උදෙසා මහත් අනුකම්පාවෙන් යුක්තව දේශනා කරපු ධර්මය කිසි කෙනෙකුට ආපස්සට කරකවන්න බැරි විදිහේ ප්‍රවර්තනය කරපු ධර්ම චක්‍රය එවැගේම වෙන ලෝකයේ කිසි කෙනෙකුට මේ සත්‍ය ධර්මය අන්තයකට නොගෙහින් ඉස්මතු කරන්න බැරි දෙයක්. එවැනි දෙයක් අපට ඉගෙන ගන්න ලැබීම මනුෂ්‍ය ජීවිතේ ලබන්න පුළුවන් උතුම් දේ තමයි. ඒ ධර්මයේ අහන තැනදී අප තුළ විචක්ෂණ හැකියාවක් යෝනිසෝ මානසිකාරයක් උත්පාද වෙනවා නම් බුදුරන් වහන්සේ දහම අවබෝධ කරගන්න යොමු වෙච්ච ප්‍රතිපදාව අපි තුල ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා බුදුරන් වහන්සේ පසේ බුදුරන් වහන්සේලා තමන් තනියම කිසි කෙනෙකුගේ ධර්මයක් අහන්න නැතුව ඒ විචක්ෂණ හැකියාව ඒ යෝනිසමනසිකාරය ඇති කරගෙන සමුද්දත්වයටපත් වුණා. අන් කිසි කෙනෙකුට එවැනි හැකියාවක් නැහැ. අන් සියලු දෙනාම බුදුරුන්ගේ වචනය අහලා තමයි යහප වචනේ ඒ දහම් පදේ විචක්ෂණ හැකියාවක් ඇති වුණොත් අන්න යාටත් ඒ ධර්ම දකින්න පුළුවන්කමක් ලැබෙනවා. මහා පදාන සූත්‍රයේදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා බෝධිසත්වයන්ට උතුම් සම්බුද්ධත්වයේ පත් වෙන්නේ නැත්තම් අරහත්ත්වයට යොමු වෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ කුමක්ද කියලා නුවණින් විමසන්න පටන් ගත්ත තැනදී පටිච්චසමුප්පාද ධර්මයේ නුවණින් විමසීමක් යෝනිස මනසිකාරයක් හම්බ වීමත් එක්ක දහම්මැස පහළ වෙච්ච බවත් හට ගැනීම හම්බ වුණ බවත් ඒ වගේම එය තවදුරටත් පත්‍තිපාස්කන්ධයේ උදේවය දැකීමෙන් අරහත්ත්වයට පත් වන බව දේශනාව විශ්තහන් වෙනවා ඒ ක්‍රමේම තමයි යමෙක් දහම දකින්න යොමු කරන යොමු කරගත යුතු මාර්ගය සම්බුද්ධ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අහනවා අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුවගේ බුදු ප්‍රජාණන් වහන්සේගේ වෙනස මොකද්ද? වෙනසක් නැහැ. එකම වෙනස තියෙන්නේ අවබෝධය වෙනස නෙවෙයි බුදුරන් වහන්සේ තමන් තනියමයි අවබෝධ කරගත්තේ අවබෝධ කරගෙන ප්‍රකාශ කළා අරහත්ත්වයට පත් වෙන රහතන් වහන්සේලා ඒ අහපු දේ යෝනිසු මනසිකාරය කරලා දහම දැකලා රහත්ත්වයට පත් වෙනවා. ඒක තමයි එකම වෙනස. අවබෝධ වෙනසක් නැහැ. එකම වෙනස තියෙන්නේ බුදුරු තනියම අවබෝධ කර ගැනීම. තනියම අවබෝධ කරගත්ත දහම තනියම මේ දහම අවබෝධ කරගන්න යමෙකුට හැකියාවක් ලැබෙනවා කියලා කියන්නේ ඒක අසාමාන්‍ය හැකියාවක්. කිසි කෙනෙකුෙන් අහන්නතුව යෝනිසෝ මනසිකාර උත්පාදයකින් දහම දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ අසාමාන්‍ය හැකියාවක්. ඒ හැකියාව තියෙන බුදුරජාණන් වහන්සේටත් පසේ බුදුරජාණන් වහන්සේට විතරයි. ඒ නිසා තමයි සම්මුජ්ජ කියලා බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේට කොච්චර මේ ප්‍රඥාවක් ස්වයම්භූ ඥාණයෙන් ගමුදර ගන්න තිබුණාට ඒ ධර්මයේ වචන වලින් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. එකින් කියන්නේ ගොළු වෙලා කියන එක නෙමෙයි. ධහමක් කියනවා. ලෞකික සම්මාදිටියට අදාළ ධහමක් කියනවා ප්‍රකාශ කරනවා. ඒ ධහම වහලා අනිත් අය පසේබඳුමයි වෙන්නේ. මේ යෝනිසෝ මනසිකාරී උත්පාදයේ පිණිස හේතුඵල ධහම විග්‍රහ කිරීමේ හැකියාවක්. පසේ බුදුරජාණන් වහන්සේට නැහැ. තමන් අත්විඳ අවබෝධය තමන්ගේ අධ්‍යක්ීම විස්තර කරන්න හැකියාවක් අසේ බුදුරජාණන් වහන්සේට නැහැ. අන් සියලු දෙනා ඉස්මතු කරන ප්‍රතිපදාව තුළ තියෙන අන්තයකට යෑම. නමුත් දැන් පසේ බුදුරජාණන් වහන්සේලා ඒ අන්තයකට යන්න යවක් කියන්නේ නැහැ. ඒ වගේම මේ ධර්ම කීමේ හැකියාව ඒ වචන තුලට වචන වලට මේ අවබෝධ කරගන්න යොමු වෙන අවශ්‍ය ප්‍රතිපදාවක් දහක දැකපු ධම්මේ ප්‍රකාශ කිරීමේ හැකියාවක් පසේ බුදුරජාණන් වහන්සේට නැහැ. ඒ එකම හැකියාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. පසේ බුදුරජාණන් වහන්සේට නැති හැකියාවක් අන් කිසි කෙනෙකුට තියෙන විදිහක් නෑ. ඔබට පසේ බුදුවරු දෙවනි වරණි බුදුරජාණන් වහන්සේට පමණයි තමන් අවබෝධ කරගත්ත පුජ්‍යලික අත්දැකීම කියන්න හැකියාවක් පසේ බුදුරජාණන් වහන්සේට නැත්තම් අන් කිසි කෙනෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ. අනිත් සියලු ශ්‍රාවකයෝ ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ කුජලික අධ්‍යක්ීමෙන් ඒ ප්‍රතිපදාවට යොමු වෙන මාර්ගය අන්වයට කියලා දුන්න ධර්ම පමණයි. ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරන තින් එකයි ශ්‍රාවක කියලා කියන්නේ. එහෙනම් මේ ශ්‍රාවකයන්ට අධ්‍යක්ීම වෙන විග්‍රහ කරන්න බෑ. බුදුරණවහන්සේ අධ්‍යක්ී බුදුරණවහන්සේගේ අධ්‍යක්ීම තමයි ශ්‍රාවකයන්ගේ අධ්‍යක්ීම. මේ ශ්‍රාවකයෝ ඒ අධ්‍යක්ීම ලැබී බුදුරණවහන්සේ කියපු දෙයත් එක්ක අධ්‍යක්ෂකව ගෙනාට වෙන වචනයක් අලුත් වචනයක් අලුත් විග්‍රහයක් වෙන විදිහේ ගැළපීම විදෙන්න හැකියාව නැහැ මේ බුදුරණවහන්සේගේ ධර්මයට එහා එහෙමනම් අපට මේ ධහම ඉගෙන ගන්න තැනදී ධර්මයේ ප්‍රායෝගිකව උරු කරන යන තැනදී මේ ලෝකයේ අලුත් විග්‍රහයක් තමන් අවබෝධ කරගත්තු වෙන විග්‍රහයක් කරනවා නම් ඒක ධර්ම ප්‍රතිරූපකයක් විතරයි. ඒ කාරණාව මීට වසර 2562 තුනකට කලින් වුණත් වෙන්න පුළුවන්. අද ඊයේ එකක් විතරක් නෙමෙයි. හැබැයි හැම එකක්ම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මූලික බුද්ධ වචනියත් එක්ක වෙනස් දෙයක් නම් නැත්නම් මේ වචන තුල අන්තර්ගතයක් නෙවෙයි නම් ඒක බුද්ධ භාෂිතයක් නෙවෙයි. ඒක තව කෙනෙකුගේ අදහසක්. හැබැයි තව කෙනෙකුගේ අදහසක් ආවේ අවබෝධ කරලා නෙවෙයි. අවබෝධ කරපු කෙනෙකුට වෙන අදහසක් දෙන්න බෑ. අරුම තමයි සෝතාපන්න වෙච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දුන්න දෙයට එහා දෙයක් දීමේ හැකියාවක් නැහැ. වෙන ක්‍රමයකට දහම දුන්නාම එතන ප්‍රායෝගික යෝනිසමනසිකාරයක් උත්පාදේ වීම සඳහා හැකියාව නැහැ. ගැළපෙල්ලක් තියෙයි. පද ටිකක් ගලපයි. පදවැය වෙන ප්‍රතිරූපකයක් ඉස්මතු වෙයි. සමාගයේ ආධ්‍යාත්මික වෙඩින් නැතුව පටිච්චසමුප්පාදේ ලස්සන ගැළපෙයි. සිත සමාධිමත් වුණා කියලා හටගත් අත්දැකීමත් එක්ක ධර්මයේ ගැලපුණා කියලා විවිධ විදිහට බෙද බෙදා Tamanට බලන්න පුළුවන්කම ලැබුණාම සංකල්ප වශයෙන් අවබෝධ වුණා කියලා හිතේ. හැබැයි මේ සියලු දේවල් ප්‍රතිරූපක විතරයි. Tamanට අවබෝධ නොවි අවබෝධ වුණ බව හිතා ගන්න පුළුවන් මේ සියලු දේවල් සංකල්ප. ඒ නිසා අපි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඉගෙන ගන්න තැනදී බුදුරන් වහන්සේ නමක් දැකීමේ හැකියාව තියෙන පටිච්ච සමුප්පාදයේ ඉගෙන ගන්න යමු වෙනකොට බුදුරන් වහන්සේ කිව්ව දේම ඉගෙන ගන්න වෙනවා. පටිච්ච සමුප්පාද දකිනකොට බුදුරන් වහන්සේ දකිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ධර්ම අවබෝධ කරගත්ත කෙනාට ඒ අවබෝධ කරගන්න ධර්මයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා අර්ථකථනය දෙන්නේ ඒ ධර්ම තනියම අවබෝධ කරගෙන ඉන්න නිසා. එතකොට මේ ප්‍රකාශ කරපු ධර්ම ඒ පටිච්චසමුප්පාද ධර්මයේ අපි අධ්‍යක්ෂොත් විතරයි අර බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැත්නම් අපට හම්බ වෙන්නේ පිටින් ඉස්මතු වෙච්ච ගුණයක් විතරයි. එහෙනම් මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මය දැකීම සඳහා බුදුරන් වහන්සේ දැකීම සඳහා බුදුරන් වහන්සේ පෙන්වා දුන්න විදිහට ඉගෙන ගැනීම තමයි මූලිකම කාරණාව. බුදුරන් වහන්සේ පෙන්වා දුන්න විදිහට ඉගෙන ගන්නේ නැතිව තමන්ට තේරෙන වෙන විග්‍රහයකට ගියොත් එතන කවදාවත් පටිච්ච සමුප්පාද දකින්නත් බෑ. සක්කාය දිට්ඨිය කෙරෙන්නේ නැහැ. සසරට නිදහස් වෙන්නෙත් නැහැ. හැබැයි අපට බෙද බෙදා බැලුව බවක් තේරෙයි. වැටහුණු බවක් තේරෙයි. හැබැයි ඒ වැටහුනේ මට ඒ වැටකීම ඇති වුණේ සක්කාදිට්ඨියට. සක්කාදිට්ඨිය ප්‍රහාණය වුණ බව රැවටෙනවා. සක්කාදිට්ඨියටම අහු වෙනවා. එච්චරට මුලා වෙන ස්වභාවයක් තියෙනවා. අපේ මනසට ආව සිතුවිල්ලකින් අපි රැවටිලා මේ ධර්ම තේරුම් ගත්තා කියලා තවත් මානසික සිතුවිල්ලකින්ම හිතනවා. හැබැයි අපට මේ මානසික ක්‍රියාකාරීත්වය තුළ මෙවැනි වැඩපිළිවෙලක් ඒ සිතුවිල්ලතර මෙවැනි වැඩපිළිවෙලක් තිබුණේ තියෙන්නේ කියලා හම්බ වෙලා නැහැ. දැන් හිතන්න ඔන්න අපට හම්බ වෙන දේවල් බෙදෙනවා එක එක ක්‍රමයකට. අතර මහා ධාතු වශයෙන් බාහිරව හම්බුන දෙයක් ගති ලක්ෂණයක් වශයෙන් හම්බෙන්නේ නැතුව පටිච්චසමුප්පන්න වශයෙන් ගොඩනගීච්ච ගති ලක්ෂණයක් වශයෙන් හම්බෙන්නේ නැතුව ඇති ධාතු වශයෙන් හම්බ වෙනවා බෙදෙනවා. එතකොට ඒකට නොවැළෙනවා. බාහිරව තියෙන දේ නෙවෙයි දහසු ටිකක්. තවත් බෙදනවා මේව සුද්ධාස්තික ටිකක්. රූප කලාප ටිකක්. දැන් ඒවට නොවැළෙනවා. දැන් බාහිරට නොවැළුණා කියලා හිතාගෙන ආධ්‍යාත්මික මනටාව ධර්මයක් ඔස්සේ ආපු සිතුවිලි සමුදායකට ඇලිච්ච බව හම්බෙලා නැහැ. පටිසමුප්පාද ක්‍රියාවලියක් නිත්‍ය වශයෙන් ගත්ත නිසායි මේක සිදුුනේ කියලා හම්බ වෙලා නැහැ. ඒ වගේම මනසට ආව සිතුවිලි බෙදනවා මේක මේ සිතක් මේක මේ සිතක් මේක රාග සිතක් කියලා බෙදනවා. ඊළඟට තවත් බෙදනවා මේක චිත්තයිතික වශයෙන් චිත්ත විවිධ පරම්පරාවක් තියෙන කියලා බෙද බෙදා බෙද බෙදා බලනවා. හැබැයි බලන කාරණාව බලන අදහස ඒ බලන්නේ ඇතිව මේ බෙදීම කරන්න කියලා හම්බෙලා නැහැ. මේ විදිහට යමු වෙන්න හේතුවම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න යෝනිසෝ මානසිකාර උත්පාදයෙන් දහම දකින්න ප්‍රතිපදාවට යොමු වෙන්න තු වෙන්නේ කීක දේවල් ඔස්සේ යොමු වෙච්ච නිසා. හරියට මූලික බුද්ධ වචන ඉගෙන ගත්තේ නැති නිසා ඒ මූලික බුද්ධ වචන ඉගෙන ගන්න තැනදී අපට යෝනිසෝ මනසිකාරයක් උත්පාදේ වෙන්නට ඕනේ දහම තේරෙන එක නෙමෙයි අද අපි මේ දහම තේරෙනවටයි කැමති තේරුම් අරගෙන තේරුම් ගත්තාට සතුටු වෙලා ඒක පුරුදු කරන්න මුරාහෝ ක්‍රමයක් යොමු වෙන්නටයි කැමති. එච්චර හදිසියක් ඉවසීලිපත් නැති බව අඥානකම ඒ වගේම වීරියක් නුවණින් යුක්ත වීරියක් නොමෙත් හට නොගත් හට ගන්නති නිසා මේ ඉවසීමක් වීරියක් ඒ වීරිය නුවණින් යුක්තව තියෙන්න ඕන එක. ඒ වගේම නුවණ මෙන්න මේ ගතිය තියෙන කෙනාට තමයි මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අනිත් කෙනාට ලැබෙන්නේ නෑ. ඉතින් මෙවැනි අදහසක් පෙරදැලි කරගෙන මේ ධර්මයේ තුල මේ සාරගර්භ දේ අපි ඉගෙන ගන්න යමුණුත් විතරයි අපට යෝනිසෝ මනසිකාරය අහුපඤ්ඤාය මේ යෝනිසෝ මනසිකාරය ප්‍රඥාව උපාදා උපදින්න හේතු වෙන යෝනිසෝ මනසිකාරය උදා කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ බුදුරණවහන්සේ පෙන්න පටිච්චසමුපාද න්‍යාය අපි ගොඩාක් දේවල් කතා කරන්නට යෙදුණා. ඉතින් ඒකෙදී අපි වේදනාව ඇති තැන උපාදානිය හට ගන්න ආකාරය උපාදාන ඇති තැන භවය හට ගන්න ආකාරය භවය ඇති තැන ජාතිය හට ගන්න ආකාරය ජාතිය ඇති තැන ජරා මරණ හට ගන්න ආකාරය පිළිබඳව බුද්ධ දේශනාවේ තියෙන දේ අපි කතා කරන්න යනවා දැන් එතනදී අපිට එක එක දේවල් තේරුණා කියලා හිතෙන්න පුළුවන්. නමුත් යමෙකුට යම්කිසි මට්ටමකට මේක තේරුණා නම් මේ විග්‍රහ කරපු කාරණා එයාට වෙන වචනකින් මේ විශ්මතු කරන්නත් බෑ. තේරුණේ බුදුරණවහන්සේ පෙන්වා දුන්න විග්‍රහය විතරයි. මොකද ඒ තුලින් යෝනිසුමනසිකාරයේ උදා වෙලා අර විග්‍රහය යටහුණා. ඒ නැත්තම් උපාදාන ප්‍රත්‍යයෙන් භවය කියන එක තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන කියන එක භවපත්‍යෙන් ජාති ජාත ප්‍රත්‍යයෙන් ජරා මරණ මෙන්න මේක වැටහුණා. ඒ වැටහිච්ච කාරණාව තමයි ඉස්මතු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කිසිම දෘෂ්ටියකට යන්නේ නැතුව ඒ වචන දෙකම. ප්‍රතාවිත ශ්‍රාවකයාට වෙන දෙයක් කියන්න බෑ. ඒ කියන්නේ එයාගේ නුවණත් එක්ක වෙන දෙයක් කීමට යොමු වෙන්න බෑ. ඒ කියන්නේ දෘෂ්ටියකට යන බව එයා දන්නවා. ඒකයි යාට වෙන දෙයක් කියන්න බෑ. වෙන විග්‍රහයක් දෙන්න යන්නේ නෑ. දුෂ්ට කරන විග්‍රහයකට යොමු වෙන්නේ නෑ. හැම වෙලෙම ශ්‍රද්ධාවට පාදක වෙච්ච ශ්‍රද්ධාවට යොමු වෙනවා. ඒ ධර්මයට යොමු වෙන්නේ. ඒක එයාගේ අවබෝධ කරගත්ත කෙනාගේ ස්වභාවය. මොකද යෝනිසෝ මනසිකාරයේ නිසා යමක් හම් වෙන්න ඕනත් හැබැයි ඒක බුද්ධ වචනේ තියෙන විග්‍රහයම එන්නට ඕන. අපට හැම වෙලෙම මේ විග්‍රහයත් එක්ක අපි අවබෝධය කරා යනකම් යෝනිසමනසිකාරය කරලා ඇති කරගත්ත යම් සංකල්පයක් දෘෂ්ටියක් තියෙනවද? අන්නේ කාරණාව වැරදි කියන පදනම තවත් බුද්ධ වචන උපකාර කරගෙන තේරුම් ගැනීම ඇති වෙච්ච තැනදී තව තවත් තව තවත් යෝනිසමනසිකාරය යොමු කරගන්න හැකියාව ලැබෙනවා සම්මාදිටිට මාර්ගයේ ඇති කරගන්න පුළුවන්. සක්කායදිට්ඨි මාර්ගේ වහ ගන්න පුළුවන්. නැත්නම් අපි සක්කාදිට්ඨි මාර්ගය ඇහැ ගන්නවා, අර ගන්නවා. සම්මාදිට්ඨි මාර්ගය වහ ගන්නවා. මට තේරුණා. මට ඒ කාරණාව ගැළපුණා කියලා සතුටු වෙනවා. මානසික ආරමුණකින් සතුටු වෙනවා. සක්කාය දිට්ඨිය පංච උපාදාන ස්කන්ධේ මම කියලා මනට ආරමුණු වශයෙන් අරගෙන තව තවත් සක්කාය දිට්ඨියෙන් වර්ධනය කරගන්නවා. හැබැයි ධර්මයේ පාදක කරගෙන ධර්මයයි සමහරවට අහපු දේ පාදක කරගෙන තවදුරටත් සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න යොමු වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න යොමු වෙනවා නම් හැම වෙලේම හම්බ වෙන්නට ඕනැත්තේ තමන්ට හම්බ වෙන තමන්ගේ රාමුවෙන් තේරුම් ගත්ත දේ තමන් මන්න දේ තුල තියෙන වැරද්ද. බුදුරජාණන් වහන්සේ කියපු දේ හරි කියන කාරණාවයි Tamante එක ගැලපුණා කියන එක නෙවෙයි. තමන්ගේ රාමුවට මේක සැසඳුනා කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි කියන එක. ඒක එච්චරට තමන්ගේ සක්කාය දිට්ඨිය කැඩෙන විදිහේ හම්බෙන ප්‍රතිපදාවක්. ඒ නිසා තමයි මෙතනම යෝනිසෝ මනසිකාරයක් හැම අවස්ථාවකම උත්පාදේ වෙන්නට ඕනේ නැති. ඒ යෝනිසු මනසිකාරය හම්බ වෙන්නේම තමන්ගේ රාමුවත් එක්ක සැසදෙන් දැති නිසා තමන් ගත්ත දේ වැරදි නිසා වේදනාව ඇතිතන තන් උපාදා තණ්හාව ඇති බව කතා කිරීමේදී අපට තව ගොඩක් කාරණා තේරුම් ගන්න තියෙනවා. දැන් තණ්හාව ඇති තැන උපාදානීය බව අපි කතා කරා. එතනදී කාම භව විභව තණ්හා මෙතෙන්ද බුදුරණවහන්සේ කොතනකවත් දාලා නැහැ. පටිච්චසමුප්පාද විග්‍රහය සම්පූර්ණයෙන් කතා කරනකොට කාම භව විභව තණ්හාවක් දාලා නැහැ. තියෙන්නේ රූප තණ්හා, සද්ද, ගන්ධ, පොට්ටබ්බ ධම්ම තණ්හා වශයෙන්. අපි ඒ දිටි ඉගෙන ගන්න වෙනවා. එහෙම නැතුව අපි ගලපන්න කිව්වොත් සම්පූර්ණයෙන් මේක තේරුම් ගන්න බැරි විදිහට යෝනිසමනසිකාරට යොමු වෙන්න බැරි විදිහට තමයි අපි මේ විදිහේ ගැළපීමක් කරන්නේ. මොකද ඒක අපට ගැළපෙච්ච දෙයක් නිසා බුදුරණවහන්සේ ගලපුව දෙයක් නෙමෙයි. එතකොට මේ තණ්හාව නිසා උපාදානීය බව කාම, දික්ටි, සීලබ්බත, අත්වාද ආදීගේ බව අපි කතා කරන්න හේතුණා. එතකොට මේ තණ්හා විග්‍රහයේදී සමාධි භාවනා සූත්‍ර ආදී දේශනා තුලත් විග්‍රහ වෙනවා. ඒ තණ්හාව හතුටින් පිළිගත්තා. රූපං අභිනන්දති වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. අවිවදති අජෝසායති. මෙන්න මේකත් එක තමයි උපාදානේ භව ජාති ජරා මරණ කියන ප්‍රත්‍ය වශයෙන් මේක සිදුවන්නේ. එතකොට රූපං අභිනන්දති වේදනා අභිනන්දති සංඥා සංකාර විඥාන අභිනන්දති. එතනේ පංචපාස්කන්ධේම අභිනන්දති වශයෙන් සමාධි භාවනා සූත්‍ර විග්‍රහ වෙනවා. හටගත්තා හටගත්තා කියලා හට ගැනීම ඒ විදිහට සිදු වෙන බව විග්‍රහ වෙනවා. පටිසමුප්පාද විග්‍රහ කරනකොට ප්‍රධාන වශයෙන් නමුතරම මේ වේදනාව අභිනන්දති අභිවදති අයෝසාචිච්ඡති වශයෙන් විග්‍රහ වෙනවා. එවගේ මේකට අපිට තව තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ වේදනාව දැන් අනිත් විග්‍රහයේදී පටිසම්පාද විදිහට විග්‍රහ කරනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහම දානවා. හැබැයි එතන අර මූලික ටික විග්‍රහ කරන්නේ නැතුව තමයි දාන්නේ. ඒ පහම සසරින් පිළිගැනීම කියන එක තමයි පෙන්වන්නේ. මෙතන වේදනාව විග්‍රහ කරනකොට වේදනාව කියන කාරණා අපි කතා කරොත් කිම්මූලක සූත්‍රයේ වේදනාව සමෝසරණ සම්බේ ධර්ම වේදනාවෙන් තමයි ඔක්කොම කැටි වෙන්නේ කියලා විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට මේ වේදනාව විග්‍රහ කරනකොට මේ වේදනාව සැපද දුකද අදුක්ඛම සුඛද කියලා විග්‍රහය බුදුරණවහන්සේ පෙන්වන්නේ නෑ ඒතර. එතන බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගහන සම්පස්සජා වේදනා ජීවා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා එතකොට මේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාව කියන විග්‍රහයමයි දෙන්නේ. ඒ වේදනාව කුමක්ද කියලා දෙන්නේ නැහැ. අන්න ඒ සතුටින් පිළිගත්ත තැනදී තමයි අන්න එතන පැහැදිලිම කරන අභිනන්දති විශේෂයෙන් පිළිගැනීම සතුටින් පිළිගැනීම නන්දනයක්. ඒ නිවැරදි බව හම්බ වීමක්. ඒට බැස ගැනීම. අභිනන්දති අභිවදති අජෝසායිතිට්ඨති සතුටින් පිට ගැනීම ඒ නිවැරදිමව හම්බ වීම ඒට බැස ගැනීම එතකොට ඒක විග්‍රහ කරනවා ඒ වේදනාවත් ඒ වේදනාව විග්‍රහ කරනවා ඇසි ස්පර්ශයෙන් හටගත් වේදනාව එතකොට ඒ කාරණාවත් එක්කම හපව ස්පර්ශය හම්බ වෙනවා ඒකයි වේදනාවට පත්‍ය ස්පර්ශය කියලා විග්‍රහ කරන්නේ. එතකොට මේ ඇස රූප විඥාන කියන කාරණාව ක්‍රියාවට ස්පර්ශය කියන්නේ ওই තුන එකතු වීමට. ඒ තුන එකතු වීමෙන් පිළිබිඹුවක් ආව වේදනාව කියන්නේ. ඔය තුන එකතු වීම නිවැරදි. අන්න බැසගත්තා. හතුරෙන් පිළිගත්තා. නිවැරදි කියලා හම්බ වුණා. ඒ නිසාම තමයි පැවැත්මකට අවශ්‍ය ග්‍රහණය නැත්නම් බැඳීම කාමයකට අවශ්‍ය දෙයක් සංකල්පමය රාගයක් ආවේ ඒ කාමයට අවශ්‍ය දෙයක් හම්බුණා එතකොට සීල වෘතයට දෘෂ්ටියට අත්වාදයට මම කියලා ගැනීමට අවශ්‍ය දේ හම්බුණා එතකොට කාමය කියන්නේ සංකල්පමය රාගයක් එතකොට ඒට අවශ්‍ය දේ ඒ පදනමට අවශ්‍ය දේ හම්බ වුණාක පිළිගැනීමේ. දැන් සැප වේදනාවක් කියලා අපි කතා කරොත් සැප වේදනාව කියලා කියන්නේම රූපය මුල් කරගෙන සංකල්පීය රාගයක් කියන්නේ. එහෙනම් සැප වේදනාව දැම්මොත් එතන ගැලපෙන්නේ නැහැ. බුදුරණවහන්සේ විග්‍රහ කළා නැහැ. ඔය කාමය කියන බැඳියාමට ගියාමයි කාමය කියන එක හම්බෙන්නේ. සැප වේදනාව කියලා දාගත්තොත් කලින්ම කාමය හම්බ වෙනවා. එනනම් ආයි උපාදානය කතා කරන දෙයක් නෑ. එතනින් එහා දෙයක් කතා කරන දෙයක් නෑ. පටිච්චසමුප්පාදිස්පත් වෙන්නේ නෑ. ඒ වගේම මේ වේදනාව කතා කරන තැනදී සැප දුක අදුක්කම සුඛ කතා කරනකොට සැපක් දුකක් අදුක්කම සුඛයක් හම්බෙන්නේ පුජ්‍යලානුබද්ධියට සාපේක්ෂව. දැන් පුජ්‍යලානුබද්ධියට සාපේක්ෂ දෙයක් එක තමයි සැපක් සහ දුකක් කියලා මනින්නේ. එතකොට මේ දැනීම ආවදේ අපි පටිසමුප්පන්න වශයෙන් හොයන් යනකොට පස්සේ තමයි හම්බෙන්නේ. නමුත් පටිසමුපාදය තුල විග්‍රහ කරගන්න කාරණාව අපට අනාත්ම වයි ප්‍රකට වෙන්නේ අනාත්මව ප්‍රකට වෙන විග්‍රහයට ආයි පුද්ගලෙක් ආදන්න ගියොත් එහෙම ඒ විග්‍රහය ගැලපෙන්නේ නැහැ. තිඹරුක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා තිඹරුක සැප දුක හදන්නේ කවුද? එතකොට බුදුරජාණන් වහන්සේ සැප දුක තමා හදන බවත් අනුන් හදන බවත් විග්‍රහ කරන්නේ නැතුව ඒකට නිකන් ස්පර්ශය විතරක් කියන්නේ නැතුව ස්පර්ශයක තමයි හැදෙන්නේ. නමුත් ඒකට පරියයක් දෙනවා සම්පූර්ණ මුළු මහත් පටිච්ච සමුප්පාදයේම සැප දුකට හේතුව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර ප්‍රත්‍යයෙන් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන මේ ඔක්කොම නිසා සැප දුක් හැදෙන්නේ. ඒ අන්තර්ගත වේදනාව තියෙනවා. බලන්න කොච්චර විචාරයක් අපිට තියෙනවද මේ ධර්මයේ. දැන් එන්න එන්න මේ ධර්ම ගැඹුර කරා යමු වෙනවා. සියුම් කාරණාවක් කරා යමු වෙනවා. හේතුඵල ධර්ම තේරුම් ගැනීම ඇතුළට යොමු වෙන ප්‍රතිපදාවක් හම්බෙන්නේ. දැන් අපට තේරෙනවා කියලා හම්බෙච්ච කාරණා සමහරවට බුදු දේශනාව හදාරන තැනදී තමයි තේරෙනවා කියලා ගත්ත දේ වැරද්ද යෝනිසෝ මනසිකාරය ප්‍රාණීතම හම්බෙන්නේ. එතකොට මේ වේදනා ප්‍රත්‍යයෙන් සංහාව කියන කාරණාව ඒ සංහාව අවිනන්දති අවිවදති කියන කාරණාවත් එක්ක යෙදෙන්නේ. ඒ නිවැරදි කියන සතුටින් පිළිගැනීම සහ බැස ගැනීම කියන කාරණාව. ඒ තමයි අසරූප විඥාන එකතු වීම. ඒ එකතු වීමත් එක්ක පරණගුණ පුජ්‍යලේ පුජ්‍යලේ මන් වේදනාවක් කියන එක නෙමෙයි. දැන් පංචීපාස්කන්ධයේ වේදනාව විග්‍රහ කරනකොට සංඛාර නම් වූ දුක්ඛේ වේදනාව කියන කාරණා සකස් වීමක් කියන කාරණාව හම්බ වෙනකොට අන්න ඒක මැනීම පුජ්‍යලයේ බණින දුක්ඛ නැත්නම් පුජ්‍යලයේ මනින පුජ්‍යලයකට එපා වෙන දුක්ඛ නැත්නම් පුජ්‍යලයේ ප්‍රිය වූ සැප මේ කතාව ඉක්මවනවා ඒ කතාව ඒ ප්‍රඥප්තියකට අන්තර්ගත වෙන්නේ නැහැ බලන්න බුදුරණවහන්සේ මේක දෙන්න කොහොම නුවණක් ඉස්මතු වුණාද බුදුරණවහන්සේට. මේ දුෂ්චයක නැතුව සම්පූර්ණයෙන් මේ මගම හම් වෙන විදිහට. නමුත් අද අපි එහෙම චින්තනයකට යන්නේ නැතුව අපි මේ දන්න දන්න හැම දෙයක් මේකට ගලපන්න ගොස් කොච්චර වරදිනවද? දැන් පටිච්චසමුප්පාදය අපි ඉගෙන ගන්න වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා කියලා. ඒ වේදනාව හටගන්නේ ඒ වේදනාව කියලා විග්‍රහ වෙන්නේ චක්ක සම්පස්සජාදී වේදනාව. විඳිනවා කියන සහඳුක විඳිනවා කියන අර්ථයෙන් නෙමෙයි. මේ විග්‍රහය සත්තට්ඨාන සූත්‍රයේ විග්‍රහ වෙනවා. හේතුඵල දහම හොයාගෙන වැඩ පිළිලත් එක්ක යනකොට. කජ්ජනීය සූත්‍ර විග්‍රහය වෙනවා සප දුක දුක්ඛම සුඛ වේදනා පංච පාස්කන්ධ විග්‍රහ කරනවා. පුජ්‍යලයට එක පුජ්‍යලයට ප්‍රකට වෙන මූලික අවස්ථාව ඉස්මතු කරන්න. අතීතේ කාල ධර්ම අනාගතේ කාල දානව දැන් කාල දාන විදිහටම. එතකොට අතීත අනාගත වර්තමාන කියන කාලාත්‍රයක් ඇතිතන තමයි මේ විග්‍රහය තියෙන්නේ. මූලික කෙනෙකුට යොමු වෙන වටහා ගන්න යන තියෙන ප්‍රතිපදාව. අපි මේ දේශනාව ඒ විදිය වලට හදාගෙන නැත්නම් අපිට මේ හිතන්න දෙයක් හම් වෙන්නේ නැහැ. අපි ගලපනවා ගලපනවා විශාල ගැළපිල්ල. හැබැයි ඒ ගැළපිල්ලට තවන්ට ගැළපෙනවා සක්කාය දිට්ඨිය වන්දනය වෙනවා. මාර්ගයේ වැහිලා යනවා බුදුරණවහන්සේගේ ධර්ම දැකීම අහිමිලා යනවා. ඒ විදිහට අපි ඉගෙන ගත්තේ නැත්තම්. ඊළඟට තව කාරණාවක් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතන වේදනා පත්‍යෙන් තණ්හාව වේදනාව චක්කු සම්පස්ස ජාති වේදනා කාය හය තණ්හාව රූප තණ්හා ආදී තණ්හා කාය හය එතකොට තණ්හාව ඒ තණ්හාව ඇති වෙන්නේ චක්කු සම්පස්ස ජාති වේදනාවත් එක්ක හැබැයි මේ වේදනාවට ප්‍රත්‍යවන් වෙනකොට අවිද්‍යාවයි ප්‍රත්‍යය විද්‍යාව නෙමෙයි විද්‍යාපත්තකින් නෙමෙයි මේ වේදනාව තියෙන්නේ. අවිද්‍යාපත්තකින්. එතකොට මේ වේදනාව ඇතිතන ඔන්න තණ්හාව. හැබැයි තණ්හාව සතුටින් පිළිගත්ත බව මිස කාම භාවය භාව එකක් නෙවෙයි. එතකොට එතන විග්‍රහය වේදනාපත්ති තණ්හාව කියලා. දැන් අපි ආර්ය සත්‍ය විග්‍රහ කරගෙන යනකොට ආර්ය සත්‍ය කතා කරගෙන යනකොට පංච උපාදානස්කන්ධය කියන තැන හම්බ වෙනවා දුක්ඛ ආර්ය සත්‍යයට තියෙන. දුක්ඛ ආර්ය සත්‍යයට තියෙන හම්බ වෙන පංච උපාදානස්කන්ධ විග්‍රහ කරන සංකීර්ණේන පංච උපාදාන දුක කියන්නේ හකුළුලා කියවතර ඔක්කොටම වෙනම දුකක් හැටියට නෙමෙයි ඒක විග්‍රහ කරන්නේ අර ඔක්කොම හකුළුවා කියනකොට. ජාති දුක, ජරා දුක, ව්‍යාධි මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස මේ ඔක්කොම ටික. ඒ කියන්නේ මේ හම්බුනේ ඔක්කොම පුජ්‍යලයාගේ දෙපා වෙච්ච අකමැති දුක. මේ ඔක්කොම තියෙන සකස් වීමක්. එතකොට මේක අර අප්‍රිය බව ප්‍රිය බව එක්ක හම්බෙච්ච දෙයක්. මනාප අමනාප එක්ක පුජ්‍යලයට හම්බෙච්ච දෙයක්. කාලත්‍රයේ පුජ්‍යලයට පැනවෙච්ච දෙයක්. ඒක පංචපාස්කන්ධයක්. ජාති දුක කීවත්, ජරා දුක කීවත්, ශෝක දුක, පරිදේව දුක, ප්‍රියමේ වෙමීම මොන දේ කීවත් හම්බුනේ. මොකද ඒක පංචපාදරස්කන්ධ. එතකොට මේ පංචපාස්කන්ධ තුල තියෙනවා ඒ කතා කරන දේ තුල විඳනයක්, දුක් විඳනයක්. ඒ කියන්නේ විඳින්නෙක් සහිතව තමයි මේ දුක හම්බෙලා තියෙන්නේ. වේදනාව. මෙන්න මෙහි සමුදය හට ගැනීම බුදුරන් වහන්සේ මෙන්න පෙන්වා දෙනවා කාම තණ්හා, භව තණ්හා, ඊභව තණ්හා වශයෙන්. ආර්ය සත්‍ය විග්‍රහය. ඒ වගේම මේක මේ සමුදය විග්‍රහ කරනකොට බුදුරන් වහන්සේ ධිට්ඨාන සූත්‍ර පැහැදිලි කරනවා මුළු පහත් පටිච්ච සමුප්පාද ධර්මයේ. දැන් මෙතන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව ප්‍රත්‍යේ. ඒ හේතුවෙන් ඒ සංනාම හේතුයෙන් හට ගන්නවා මොකද්ද? මේ පංචපාස්කන්ධය කියන එක. ඒ පංචපාස්කන්ධයේ ප්‍රකට වෙන කාරණා වේදනා සමෝසරණ වේදනාව ප්‍රකට මොකද්ද වේදනාව? අන්න සැප දුක දුක්ඛම සුඛය කියන්නේ. සංනාව කාම භව විභව සංනායක වේදනාව සැප දුක දුක්ඛම සුඛය. දැන් මෙතන මොකද්ද මේ හම්බුණ පත්‍යය? සමුදය හේතුව තණ්හාවයි. ඵලය වේදනාවයි. පටිසම්පද ගන්නකොට හේතුව වේදනාවයි ඵලය තණ්හාවයි. ඔන්න අපි වරද්දවා ගන්න ගියොත් කොච්චර පැටලෙනවද? දැන් පටිච්චසමුප්පාදේ කතා කරන තැනට අපි දාගන්න ගියොත් සැප දුක දුක්ඛම සුඛ කියන වේදනා ටික පටිච්චසමුප්පාදේ කතා කරන තැන කතා කරන්න ගියොත් එහෙම තණ්හාවට කාම වෛභව තණ්හා ඒතන වේදනා ප්‍රත්‍ය කරගෙන තණ්හාව හට ගන්නවා කියන පරියාය දෙන්නේ නැහැ මොකද කාම්භ විභව තණ්හා ප්‍රත්‍යයෙන් ඒ හේතුවෙන් ඒ කාරණාව සමුදයෙන් හටගන්නේ සැප දුක් දුක්ඛම සුඛ කියන ඒ වේදනාව. එතන හම්බුනේ වේදනාවට හේතුව නැත්නම් ස්කන්ධ සකස් වීමට හේතුව කාම්භාවයි භව තණ්හාව. පටිච්චසමුප්පාදෙදී හම්බ වෙන්නේ. තණ්හාව පත්‍යයි වේදනාව. වේදනාවට හේතුවයි තණ්හා වේදනා ප්‍රත්‍යයයි තණ්හාව. තණ්හාවට හේතුවයි වේදනාව. පටිච්ච සමුප්පාදයේදී හම්බ වෙන්නේ. ආර්ය සත්‍ය විග්‍රහයේදී නැත්නම් අපි දන්න සැප දුක දුක්ඛම සුඛ වේදනා කාම්භාවි භව තණ්හා විග්‍රහයේදී හම්බ වෙන්නේ. වේදනාවේ නොයි වේදනාවට හේතුවයි ඒ කාම්භාවි භව තණ්හා. වයින් කොච්චර වෙනසක්ද? දැන් ওই වෙනස අපි අපට තියෙන විදිහට ගලපන්න ගියොත් අවුලෙන් අවුලටපත් වෙනවා. ඒකයි බුදුරණවහන්සේ කියලා දුන්න විදිහට අපි විචක්ෂණයට යමු නැතිනම් දහම තේරෙන්නේ නැහැ. අපට මොනවාරි පද ගැලපීමක් ඒ. නමුත් අපි හරියට බලනකොට පද ගැලපිලා නැහැ. මොකද ඒක ගැලපිලා නැත්නම් අපි හරියට හරන්නේ ධර්මයේ. හරියට ධර්මයේ ඇහුවනම් ඒ පද ගැළපීමක් නෙමෙයි හම්බ වෙන්නේ යෝනිසෝ මනසිකාරයක්. අද අපි යෝනිසෝ මනසිකාරයක උත්පාදයක් කරගන්න නැතුව පද ගැළපිල්ලක් හම්බ කර හම්බ වෙලා තියෙනවා. එහෙනම් හොඳට බලන්න මේ පටිච්චසමුප්පාදයේදී වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා විග්‍රහ කරනකොට කොහොමද තියෙන්නේ කියලා. මේ ඇතිකල්ලි වේවේ කියන න්‍යාය ආර්ය න්‍යාය. දැන් ඵලය ඇති වෙන්න හේතුව තියෙනවා. එතකොට මේ හේතුව නම් වූ මෙය ඇතිකල්ලි ඵලය නම් වූ මෙය වේදනාව චක්කු සම්පස්ස ආදී වේදනාව ඇති තැන තණ්හාව සතුටින් පිළිගැනීම මිසක් කාම්බව කියන කාරණාව එක නෙමෙයි. දැන් කාම භව තණ්හාව කියන කාරණාව එක වේදනාව සැප දුක දුක්ඛ සුඛ. ඒතකොට ප්‍රත්‍ය වෙනස්. ආලසත් විග්‍රහය එක වෙනස් අර ගැඹුරට පටිසමුපාදන විග්‍රහය පැහැදිලි කරනකොට මේ තණ්හා කාය තුන විග්‍රහ කරන තැනටම අන්තර්ගත කරලා දෙන පටිසමුප්පාදේ. කොච්චර අපි තුල ගැඹුරක් තේරුම් ගන්න තියනවාද? ඒ කියන්නේ විචක්ෂණය කරන්න. ප්‍රශ්න කරමින් තේරුම් ගන්න, කං අත්ෝති ආදී වශයෙන් තේරුම් ගන්න. ආධ්‍යාත්මයේ වැඩෙන ප්‍රතිපදාවකට යොමු වෙන කාරණාවක්. ඒ විග්‍රහයන් තුළ තියෙනවා. එහෙනම් මෙන්න මේ වේදනාව ඇති තැන තණ්හාව ඇති බව තේරුම් ගන්න යමු වෙන්න අපට ලොකු නුවණක් වැඩෙන්නට ඕන. ඒකයි මෙය යමෙක් අවබෝධ කරගත්තා නම් එයාට කියනවා සෝතාපන්නයි කියලා. ධම්මකට ආවායි කියලා. ධම්ම දැක්කායි කියලා. අන්න එයාට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. එතකොට එහෙනම් බලන්න මේ පටිච්චසමුපාද විග්‍රහය අපි වෙන වෙන විග්‍රහයක් එක යන්න ගියොත් අපට කොච්චර වරදිනවද දැන් බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රය විග්‍රහ කරන පරියායේදී මේ වේදනාව ප්‍රත්‍යයෙන් වේදනාව හේතු කරගෙන මේ පටිච්චසමුපාද සකස් වෙන හැටි ඒ වගේම ඒ වේදනාව, ඒ වේදනාව විග්‍රහ කරන්නේ සැප දුක දුක්ඛම සුඛ නෙමෙයි චක්ක සම්පස්සජාති වේදනා. එතනින් මේ තණ්හා විග්‍රහයේ තණ්හා සැප දුක් අදුක්ඛම සුඛ කියලා තණ්හා රූප සද්ද ගන්ධ පොට්ටප්ප ධම්ම තණ්හා කියන විග්‍රහයක මේ පටිසමුප්පාද විග්‍රහය දීලා මේ සැප දුක් අදුක්ඛම සුඛ වේදනාව විග්‍රහ නොකර මේ මේ වේදනාවත් එක්කම සතුටින් පිළිගැනීම කියන කාරණාව කතා කරන පරයය විග්‍රහ කරනවා වගේම කාම්බ විභව තණ්හාව විග්‍රහ කරලා මේ ලෝකේ ප්‍රශ්න අර්බුද හට ගන්න. එතකොට මේ ප්‍රශ්න අර්බුද මේ ඔක්කොම හට ගන්න කාරණා මොකක්ද හම්බුනේ? සැප දුක දුක්ඛ සුඛ. ලැබෙනවා කියනකොට සැප ප්‍රශ්නය කියනකොට දුක අන්න ඒ පරියාය විග්‍රහ කරලා පෙන්නනවා තණ්හාව කාම්භාවය බව තණ්හාව දාලා ඒ වේදනාවක් ඒ වේදනාවන් හම්බ වෙන හැටි. හැබැයි වේදනාව අර ස්පර්ශයෙන් හටගත් වේදනාව කියන පත්‍යය. මොකද මේ විග්‍රහයේදී බුදුරණවහන්සේ වෙන පටිච්චසමුප්පාද විග්‍රහයේදී පුජ්‍යලේ කියලා ගැනීමේ තියෙන වැරද්ද හම්බ වෙන ප්‍රතිපදාවක්. ඒ විග්‍රහ කරලා පෙන්නන. මේ සංස්කාර දුක්ඛය සකස් වීම කියන කාරණාව අනේ ඒ විග්‍රහයට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචීපාස්කන්ධය අදාළයි. ඒ පංචීපාස්කන්ධේ වේදනාව කියන කාරණාවේදී වේදනාව සංස්කාර දුක්ඛයක් කියලා හම්බ වෙනකොට ඒ වේදනාව අපි ගත්තොත් සැප හෝ දුක හෝ අදුක්කම සුඛ වේදනාව ඇතිවීමට පත්‍යයි මේ කතා කරන්නේ මේ හටගන්න හේතු ටික. හේතු ටික ඇතුළට ආව ඵලයේ දැම්මොත් අපට හේතුඵල ධර්මයක් හම්බෙන්නේ නැහැ. මේ ජරා මරණාදී සියලු දුක අපට එන්නේ සැප දුක අදුක්කම සුඛ වේදනාවක්. එතකොට මේ ඒවට ප්‍රත්‍යයයි මේ කතා කරන පටිච්චසමුප්පාදය. ඒකට ප්‍රත්‍ය. ඒ ප්‍රත්‍ය කතා කරනකොට ඒ ප්‍රත්‍ය ඒ ඵලයට හේතු වෙච්ච ප්‍රත්‍යදී මේ හම්බුණ සැප දුක අදුක්කම සුඛ කියන කාරණාවට හේතු වෙනකොට අන්න ඒ සංස්කාර දුක්ඛය නැත්තම් පුජ්‍යලයේගේ මැනීම ඉක්මෝන මේ අනිත්‍ය නිසා දුක කතා කරනකොට. එතන අර පුජ්‍යලයේකගේ මැනීමකට යන්නේ නැති එපා වෙනවා කියන දුක කියන කාරණාවට යන්නේ නැති සංස්කාරයක් කියන කාරණාව ඉස්මතු වෙන විග්‍රහයකොයි මෙන්න මේ පංචීපා ස්කන්ධ විග්‍රහය හම්බෙන්නට ඕනේ නැත්තේ. ඒක අපට වේදනාවට හේතුව කතා කරලා තවත් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ විග්‍රහය හම්බෙන තැනදී ආත්මය පුජ්‍යලත්ය කියන වැරද්ද හම්බෙනවනම් මේ මැනීම නොයෙදෙන බවක් ප්‍රකට වෙන්නට ඕනේ. යෙදෙන බවක් නෙමෙයි නොයෙදෙන බවක්. ඒ නොයෙදෙන බව ඒ අවබෝධයෙන් හම්බෙන්නට ඕනේ. තාමත් ඒක යෙදෙනවා නම් අවබෝධයෙන් එයා ඊතර වෙන්නේ නැහැ. ඊතර වීමක් හම්බෙන්නේ නැහැ. තියෙන දේ බෙදීමක්මයි වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතන වේදනා විග්‍රහය සැප දුක් අදුක් මොසුක දැම්මකම වර්ධින්න එක. තණ්හාවට කාම භව විභව තණ්හා දැම්මකම වර්ධින්න එක. එහෙනම් මේ විග්‍රහය බලන්න දැන් පටිච්චසමුප්පාදය කියලා අපි කතා කරන පරයය හොයනකොට අපට කොච්චර දෙයක් තියෙනවද? හිතන්න, කල්පනා කරන්න. ඉතින් ඒ නිසා අපි තවදුරටත් මේ සම්බන්ධයෙන් අපි ඊළඟ සාකච්ඡාවේදී කතා කරමු. විශේෂයෙන් අපි දැන් වේදනාව මැත්තේ තණ්හාව කියන කාරණාවද කතා කරන්න යෙදුනේ පරයයක් එක්ක. එහි අපි බාහිර අපි දාගන්න සංකල්ප ඔස්සේ තියෙන වැරද්ද දේශනා නොගැලපෙන බව අපි කතා කරාට එදුනේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් මතුවෙන ගැටලු දැන් ඇත්තටම සාකච්ඡා කරන ගැටලු ගොඩක් මතුවෙන්නට ඕනේ මේක කතා කරනකොට. ඉතින් අපි දැන් අද සභාවික කාලයක් තියෙනවා මේ ප්‍රශ්න අහන්න. අපට ඊළඟ සාකච්ඡාවේ අපි මේ ටික අමතක වෙන්න කලින් මේ කරපු සියලු දේශනාවලදී හම්බ වුණ කාරණා ගැන ප්‍රශ්න ඇහුවොත් අපිට තවදුරටත් මේ නිරවුල් කරගෙන යන්න පුළුවන්. මොකද මම කතා කරන දේ මම බුද්ධ දේශනා විශ්මතු කරන දේ එක තවදුරටත් ඉස්මතු වෙන්න ඔබ මේ කාරණා ඔස්සේ ප්‍රශ්නයක් යොමු කරනකොට ඒක තවදුරටත් ඉස්මතු වෙනවා. ඉතින් ඒ නිසා අදට දැන් මේ වායක අවස්ථාවක් තියෙනවා ප්‍රශ්න අහන්න. ඊළඟ සතියේ අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරමින් මේ පටිච්චසමුප්පාද දේශනාව ඉදිරියට අරගෙන යමු. මොකද මේ පටිච්චසමුප්පාද දේශනාව ඉගෙන ගන්නකොට අපි හැම පැත්තම කතා කරමින් ඉගෙන ගන්න මුළු මහත් ධර්ම ධර්මයේම අපට ඉගෙන ගන්න පුළුවන් මේක ඉගෙන ගන්න තැනදී. ඉතින් ඒ නිසා මේ මුළු මහත් ධර්මයෙන් මේකට කැටි වෙන ආකාරයට කතා කරන්න අපට ප්‍රශ්න සාකච්ඡාවත් එක්ක පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අද දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා. මෙතෙක් කතා කරපු දේශනාව ඔස්සේ හැබැයි තවදුරටත් මෙය වටහා ගන්න අවශ්‍ය ප්‍රශ්න අපට යොමු කර ගන්න පුළුවන්කම ලැබුණොත් තවත් මෙහි යෝනිසු මනස්කාර උත්පාදයේ පිණිස අපට සක්කාදිට්ඨි කැඩෙන ප්‍රතිපදාවට යොමු වෙන්න අපි තුලින් මාර්ගය උපදවා ගන්න ඒ ධර්ම ශ්‍රවණී සාකච්ඡාවෙන් පුළුවන්කම ලැබෙනවා. දැන් ඒ සහ අවස්ථාව දරවසාරයි. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ මම හිතන හැටියට මේ විශාල ප්‍රමාණයක අවබෝධයකට එන්න ඇති කියලා අපි හිතනවා මේ පින්වත් පිරිස ස්වාමීන් වහන්සේ මේ අපිට කලින් ප්‍රශ්නයක් යොමු වෙලා තිබ්බා ඔබ වහන්සේට මම ඒක එව්වා කලින් ditta සුතපුත විඤ්ඤාත යන මේවා පටිච්ච සමුප්පාද න්‍යායයට ගලපන්නේ කෙසේද කියලා අපි ඒක අසන්නෙක් යොමු කළ තිබෙන ප්‍රශ්නයක් මේකට ඔබ වහන්සේට යම් පිළිතුරක් දෙන්න හැකියාවක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඊළඟ සරණයි. ඊළඟ සරණයි. දිට්ඨ සුතමුත විඤ්ඤාත සම්බන්ධයෙන් කතා කරනකොට බලන්නට ඕනේ ඒ විග්‍රහය බුද්ධ දේශනාවේ තියෙන ආකාරය. ධර්ම දැකපු විග්‍රහය නැත්නම් දහම අවබෝධ කරපු විග්‍රහයක් එක් කතා කරනකොට බාහ්‍ය දාරුචීරිය සහ මහමාළුන්කි මාළුන්කි පුත්ත කියන මේ දෙන්න ගැන කතා කරනකොට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාති විඤ්ඤාතිමත්තං භවිස්සති කියලා කියලා ඒ භවිස්සති වෙන තැනදී දැකීම දැකීම මාත්‍රයක් කියලා නික්මීමත් එක්ක එතන ඔබ නැහැ ඔබ එයින් නැහැ අතරක් නැහැ නිදහස් ඒ කියන්නේ එහෙම දිත්තේ දිත්තමත්තන් වුණ තැනදීම සිදුවෙන දේ තමයි නිදහස් වෙන එක. එතකොට ඒක කියන්න කලින් මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ අහන ප්‍රශ්න ටිකක් තමයි අතීතයේ අහපු නැති කියන්නේ දැකපු නැති අතීතයේ හෝ දැකපු නැති දකින්න අවශ්‍යතාවයක් නැති සිල් දෙයක් කෙරෙහි තණ්හාවක් හට ගන්නවාද? එහෙම හටගන්නේ නැහැ. එහෙනම් තණ්හාවක් කියන්නේ ඒ හටගත් දේ එක. එහෙනම් හටගත් දේ එකයි තණ්හාව තියෙන්නේ. කියන්නේ එහෙනම් තියෙන දෙයක් ඔස්සේ තමයි කියන්නේ අපට මොනවාකෝ මිම්මක් ඔස්සේ තමයි කෙනෙකුට හම් වෙන්නේ යමක්. කෙනෙක් හම් වෙලා තියෙන්නේ. එහෙනම් කෙනෙක් හම්බ නොවන විදිහේ ප්‍රතිපදාවක්. දැන් මෙතන හිනම් සම්පූර්ණයෙන් මේ කාරණාවේ පටිච්ච සමුප්පාදය ඉස්මතු වෙන තියෙනවා. කෙනෙකු හම්බ නොවන කෙනෙක් වනින්න හම්බ නොවන විදිහේ විග්‍රහයක හික්මීමක්. නැනීමක් හම්බ වෙනවා නම් කුමන හෝ විදියකට එතන මෙහෙම හිතෙන්නේ නැහැ. නැනීමක් හම්බ වෙනවා. අන්න අපිට ටිකක් එකී හිතන අවස්ථාවක් හම්බ වෙනවා. ඊළඟට අපි ගත්තොත් මූලපරියාය ආදී සූත්‍ර තුළදී මේ විච්ඡය පිළිබඳව මඤ්ඤණාවක් පුතඥයට තියෙනවා. ශේඛයට මාමඤ්ඤී රහතන් වහන්සේට නමඤ්ඤී. විච්ඡය මේ දැකීම කියන එක. එතකොට පුතඥයන්ට තියෙන්නේ ලකින්න දෙයක් තියෙනවා දැන් දික්කේ දික්ක මත්තන් හිටිනව නෙමෙයි. ලකින්න දෙයක් තියෙනවා. දික්ක මත්තන් කියනකොට දැකීමක්. එහෙනම් දැන් අපි කතා කරලා බැලුවොත් උපනිෂද් සූත්‍ර විග්‍රහයේ උපනිෂ සූත්‍රයේ පැහැදිලි කරන්නේ මේ හේතුඵල ක්‍රියා වගේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක්. ඒ තමයි මේ පංචීපාස්කන්ධයේ උදේවය දකිනකොට කියන රූප වේදනා සංකාර විඥාන දැන් හිතමු අපට තේරිච්ච කාරණාව දැන් මොන්න දැන් අපට තේරුණා කියලා කියන්නේ අපට රූපේ හැටියට වෙන ගුලියක් වශයෙන් හම්බ වෙන රූපණීය වීම වේදේ විඳිනවා කියන එක වේදනාව සංඥාව හඳුනගත්තා පාට හඳුනගත්ත මේ විදිහට ඒ හඳුන ගැනීම විග්‍රහය චේතනා විඥාන ආදී මෙන්න මේ කාරණාවක් එක අපට ලෝකයේ ලෝකයේ අපට හම් වෙන කාරණා පංචපාස්කන්ධයක් කියන කාරණාව පුජ්‍යලයක එක තේරුම් ගත්තාම ඒ තේරුම් ගත්ත කාරණාව දැන් හොයන්න පෙළඹෙනවා මේ පංචපාස්කන්ධය මේ තේරුම් ගත්ත ආ මේ අපට ලෝකයේ ගෝචර වුණා කියන මේ සකස් වීම මොකද්ද? ඒ රූපේ වේදනා සංඥා සංකාර විඥානි මොකද්ද කියලා හොයන්න පටන් ගන්නකොට ඒකේ සමුදය හොයන්න යොමු වෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස් අත්ංගම ආදී වශයෙන්. ඉති වේදනා ඉති වේදනායි සමුදය ඉති වේදනා අත්ංගම ආදී වශයෙන් මේක සමුදේ හොයාගෙන යන්න පටන් ගන්නවා හට ගැනීම. දැන් හටගන්නේ කුමක් හට ගැනීමද? අර අපට දැන් මූලිකව තේරෙච්ච. එතකොට ඒ තේරුණ කාරණාව දැන් අපිට ජාති දුක, ජරා දුක, මරණ දුක මේ ඕනේ එක මේ පුජ්‍යලයට තේරෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. අර රූපණීය වුණ නැත්නම් වින්දනය ඊළඟට හඳුනා ගැනීම මෙන්න මේ කාරණාව අපට ආපු දුක්ඛ නැත්නම් අපට යා ප්‍රශ්නේ මේ පංචපාස්කන්ධය බව තේරුම් අරගෙන දැන් මේක හොයන්න හට ගැනීම හොයන්න පෙළඹෙන. මේ හට ගැනීම හොයන්න පෙළඹෙනකොට මේ හේතුප්‍රත්‍ය ධර්මයේ හම්බ වෙනවා. පටිච්චසමුප්පාද ධර්මයේ හම්බ ඒ හම්බ වෙන බව බුදුරණවහන්සේ උපනිෂද් සූත්‍රයේ ලස්සනට පැහැදිලි කරනවා. මොකද්ද? ඒ හොයාගෙන යනකොට ඒ සම්පති පංචපාස්කන්ධයේ උදේවා ඉලක්කමින් වාසය කරනකොට හම්බ වෙනවා මොකද අවිද්‍යාව ඇති තැන සංඛාර සංඛාර ඇති තැන විඥාන විඥාන ඇති තැන නාම රූප නාම රූප ඇති තැන සලආයතන සලආයතන ඇති තැන පස්ස පස්ස ඇති තැන වේදනා වේදනා ඇති තැන තණ්හා තණ්හා ඇති තැන උපාදාන උපාදාන ඇති තැන භව භව ඇති තැන ජාති මව ඇතිතන જાති. ඔන්න දැන් මේ විග්‍රහයත් එක්ක යනකොට බලන්න මේ එක එක සත්‍ය වශයෙන් දැන් හම්බ වෙන මේ කුමක් වෙනකොටද පංචපාස්කන්ධය උදේ වයිනකොට. જાති ඇතිතන දුක. ඒතර වෙන විග්‍රහයක් නැහැ. ජාති ඇතිතන දුක. දුක ඇතිතන සද්ධාව. සද්ධාව ඇතිතන ප්‍රමුලිත භාවය. එතකොට ප්‍රමුලිත භාවය ඊළඟට ප්‍රීතිය, සැපය, සමාධිය, ඊළඟට තථාභූත ඥානය, ඊළඟට විද්‍යා විමුක්තිය ඔන්න ඔය විදිහට විග්‍රහ කරන්න පෙන්නනවා. දැන් අවහිව හොයාගෙන යන තැනදී පංචපාක්ෂන්ද හොයාගෙන තැනදී දැන් කුමක් ඔස්සේද මේ යන්නේ? ඇස, කන, නාසය, දිව, කය, මන. අපට අසකනාහි දිවකය මනෝස තමයි මේ විවිධාකාර රූපණය වෙන නැත්නම් වින්දනය වෙන සංජානනය වෙන මෙන්න මේ ස්වභාවය හම්බුනේ. මේ හැට පේන දේත් ඔස්සේ කාණ්ඩ වෙන શબ્දය ඔස්සේ උක හම්බුණා. දැන් මේක හොයාගෙන යනකොට මේ හොයන ප්‍රතිපදාවත් එක්ක ඔන්න හම්බ වෙන මේ අවිද්‍යාපත්‍ය සංකාර මෙන්න මේ කාරණාව හම්බෙන්න හම්බ වෙන්න මොකද වෙන්නේ? මෙතන මම කියලා ගැනීම වැරදි බව. මම කියලා ගැනීමේ වැරද්ද අන්න ඒක හම්බ වෙනවා. ඒක හම්බ වුණාට පස්සේ ඒ වැරද්ද ප්‍රකට වුණාට පස්සේ බුදුරන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවක් ඔස්සේ මේ යොමු වෙන්නේ මේ සද්ධාව කියන එක අන්නයේ දැකීමත් එක්ක යොමු වෙන්නේ ඒ දැක්මත් එක්ක ශ්‍රද්ධාව යොමු වෙනවා. එතකොට ප්‍රීතියක්, ප්‍රමුණිත භාවයක්, සැපයක්, චිත්ත ඒකාග්‍රතාවයක් විදහාම දැකීමත් එක්ක. ඒ හිත එක්ක අතහමුත ඥානයක්, ඊතාවුත් ඥානයත් එක්ක අන්න විඥායන්ති නිවීම කරාම යොමු වෙනවා. දැන් එතනදී හම්බුණා පටිසම්පාය දකිනකොට මොකද වුනේ? එතන මම කියන දෙයක් ගැනීම වැරදි. අනිත්‍ය දුක්ඛ අනාත්ම හම්බුණා. ඒ නිසා තමයි ශ්‍රද්ධාවෙන් බැස ගැනීම. ප්‍රමුදිත භාවයෙන් එන්න මේක දකිනකොට ප්‍රමුදිතයි. අන්න ඒ තුල කෙනෙක් නැති බව, මම නැති බව, හම්බ වෙන්න හම්බ වෙන්න අසරකත් නැති බව, යථාභූත ඥානෙ ඒ සමාධියත් එක්ක ඇති වෙන්න ඇති වෙන්න නිවීම කරා යනවා. ඔන්න ඔය ප්‍රතිපදාව හම්බ වෙන්න ඕනේ කොතනදද? දිත්තේ දිත්තමත්තම් භවිෂිත කියලා. ඔය ප්‍රතිපදාව අපට ඇහෙන් රූපයක් දකිනකොට අපි කරන්නේ නැකතු රූපය ඔස්සේ අපට ගොඩනැගිච්ච පංචපාස්කන්ධේ විමසන්න පටන් ගත්තා. එතන දැක්ක දැක්ක විතරයි නෙමෙයි. එතන දැකීම මාත්‍රයක් හම්බුන්නේ නැහැ. ඒක විමසන්න පටන් ගන්නකොට කියන්නේ දැකපු දේ ගැන මඤ්ඤණාවන පුතඥයන් තියෙන්නේ. ඒ මඤ්ඤණාව ඔස්සේ ඒක මෙන්න මේ වගේ දෙයක් කියලා පංචපාස්කන්ධය කියලා පනවගෙන ඉමසන්න පටන් ගන්නවා. උදේවය ඔයත්. ඒක හොයන්න පටන් ගත්ත තැනදී අන්න එතනදී හම්බ වෙන දේ තමයි මෙන්න මේ පටිච්චසමුප්පාද න්‍යාය. මේ ඇහැට පෙනෙච්ච රූපය ඔස්සේ දැන් මේ හොයාගෙන යන්නේ. ඒ හොයාගෙන යන තැනදී නිවීම කරාම ආන්න ආස්වක්තියම යොමු. ඔබ එතනත් නෑ අතනත් නෑ ඒ යුත් නැට නිදහස. එතකොට දකින්න තිබ්බ දේවසේ පනවගත්ත දේ හොයාගෙන යනකොට අන්න මාර්ගයකට යමු වුණා. ඒ මාර්ගයේදී හම්බ වෙනවා පුජ්‍යලයාගේ මැනීමක් ඉක්මවන දෙයක්. පුජ්‍යලයේ ඇවිත් එකතු වෙලා පුජ්‍යලයාගේ අතීතය හරි ඒ මනින මිම්මක් නොයෙදෙන ප්‍රතිපදාවක් දිත්තේ දිත්ත මත්තම් ඔන්න ඔය දිත්තේ දිත්ත මත්තම් ප්‍රතිපදාව හම්බ වෙන්නේ ප්‍රතිපදාවක් හැටියට පටිච්ච සමුප්පාදය කියන්නේ නුවරට හම්බ වෙන ප්‍රතිපදාවක් එහෙනම් ඒ ප්‍රතිපදාව ඒ දර්ශනය දැක්ම එතකොට මේක ඇතුළකට විද්‍යාවක් කොතනකවත් දාන්න බෑ විද්‍යාවක් තමයි කියලා ප්‍රතිපදාවක් මෙලෙස විසමත්තක් කියන්නේ මාර්ගයක්. ප්‍රතිපදාවක් පටිසමුප්පාද කියන්නේ. අන්නේ ප්‍රතිපදාව හම්බ වෙනවා. එහෙනම් මේක ඇතුලේ කොතනකවත් තියෙන එකක් නෙවෙයි. ඒක ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව විද්‍ය විත්‍රමත්යන් හික්මෙන ප්‍රතිපදාව හම්බෙන්නේ කොහොමද? අන්න අවිද්‍යාවපත්යෙන් සංකාර සංකාරපත්යෙන් විඥාන ආදී වශයෙන් පටිසමුප්පාදේ වැටහීම ඒ වැටහීම තුලම අනිත් පැත්තෙන් ගොඩනගෙනවා ප්‍රමිත භාවය ප්‍රීතිය සැපය සමාධිය තාපත ඥානෙ නිවීම යන ප්‍රතිපදාව මේ දැක්මත් එක්කම යන්නේ අන්න ඒකට කියනවා දික්ඨිය දික්ඨමත්තම් භවිස්සති එතකොට දික්ඨිය දික්ඨමත්තම් භවිස්සති වෙන්න පුතඥයට බෑ පුතඥයට දික්ඨිය මඤ්ඤණාවක් කියනවා ඒ මඤ්ඤණාව ඔස්සේ ඒක පනවගෙන පනවගත්ත පංචපාස්කන්ධය ඔස්සේ පුජ්‍යලයා හොයාගෙන යන තැනදී මඟ හම්බ වුණාම මාර්ගය ගොඩනගුණාම ඒ මාර්ගයේ පටිසමුප්පාද න්‍යාය හම්බ වෙන ප්‍රතිපදාවට කියනවා දික්ති දිට්ඨමත්තම් වගේසිත. අන්න මාළුක පුත් ස්වාමීන් වහන්සේ මේ විග්‍රහයකුත් පෙන්නනවා. ලෝකේ පැවැත්ම තමයි රූපන් විශ්වාස සති මුට්ටා පිය නිමිත්තම් මානසිකරෝතු. රූපයක් දකින්න සිහි මුලාවේ සේවනා රූප දකින්න. ප්‍රිය නිමිත්තම් මානසික ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනවා. සාරත් චිත්තෝ වේදී. ඇලුසිකින් එක විදිනවා. ඇලිලා. එනම් පියලේ හම්බුන ඇලුසිකින් යුක්තව එක විදිනවා. පංචාජෝ සායිත්‍ත්‍යති. තව තවත් ඒකට බැස ගන්නවා. එතකොට සාරත් චිත්තෝ වේදී පංචාජෝ සායිත්‍ත්‍යති. අවිජ්ජාච විශේෂාච. චිත්තවත් සූපහාමෙති. අන්න අවිද්‍යාවත් වෙහෙසත් ඒ සැප දුක අතර සැරසීමක් තියෙන. චිත්ත මස්සෝ පහමෙත්. එයා හිත පෙළෙනවා. ඒ වගේ අපචිනතෝ දුක්ඛ. අන්න දුක රැස් කරනවා. ආරාණි බාන චෝචිත නිවන එයාට දුරයි. එතකොට එනගේ දික්වේ දික්තමත්ත හික්මෙන් නැති කෙනා විසමහන. හික්මෙන කෙනාගේ ඒ කියන්නේ පැත්ත. සිහියෙන් යුක්තවයි. සිහියත් එක්කයි මේක හම්බෙන්නේ. රූපය ඇලීමකින් තොරව එතන අර වේදනාව පිට පිළිගැනීම එක නෙවෙයි කියන්නේ. ඒ වගේම සිහියේ නුවණ වැඩිවීමක් එක තියෙනවා. පංචපාස්කන්ධ රැස් නොවන ප්‍රතිපදාවක් එක තියෙනවා. ඒ මොකද්ද? මාර්ගය. අන්න ඒක විග්‍රහ වෙනවා තවත් මහා සලායතනික සූත්‍රයේදී. ඇස අනිත්‍ය වශයෙන් දකින තැනදී ස්පර්ශයේ විඥානය අනිත්‍ය වශයෙන් දකින තැනදී ආදීනව දකිනවා මෙන්න මේ දැක්මට දැකීමේදී මේ සකස් වෙන ප්‍රතිපදාව නැත්තම් මේ තණ්හා වැඩෙන ප්‍රතිපදාව ඉක්මවනවා අන්න ඒකයි පංචපාස්කන්ධය රැස් නොවන ප්‍රතිපදාව පංචපාස්කන්ධ අපචයන් ගච්ඡති අනුසාති කියන ඉපා නිවනට ළඟයි. ප්‍රශ්න වෙන්නේ නෑ. ඒ ප්‍රතිපදාවක් තමයි ditthිය ditthමත්තා කියන්නේ. එහෙනම් මේ ditthිය ditthමත්තන් කියන කාරණාව පටිච්ච සමුප්පාදය තුලක අන්තර්ගතයක් නෙවෙයි. ditthිය ditthමත්තන් කියලා කියන්නේ ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාවක්ම තමයි පටිච්ච සමුප්පාද දර්ශනේ. බුදුරණවහන්සේ මහා පච්චන් සුඛයදිලි කරනවා. ආත්මසංසි මත්සංච අංශ දෙකක්. ඔය අංශ දෙකට යන්නේ නැතුව මධ්‍යේන හතාගතින් ධම්මං දේශේති. අන්න ඒ මැදින් දේශනා කරන ධර්මයේ සම්මා දිට්ඨිය කියන දර්ශනීය මාර්ගයේ විග්‍රහ කරනවා. මේ පටිච්ච සමුප්පාද සමුදය නිරෝධය. එහෙනම් ඒකම මාර්ගය. පටිච්ච සමුප්පාදය කියන්නේ තියෙන දෙයක් නෙවෙයි නැත්නම් අපි ඇති දෙයක ලේබල් කිරීමක් නෙවෙයි. යෝනිසු මනසිකාර උත්පාදයට අවශ්‍ය දෙයක්. පටිච්චසමුප්පාදේ කියන්නේ. එහෙනම් පටිච්චසමුප්පාදේ කියලා කියන්නේ දර්ශනයක්, දැක්මක්. පටිච්චසමුප්පාදේ කියන්නේ මාර්ගයක්. දිත්තේ දිත්තමත්තන් හික්මිනවා කියන්නේ මාර්ගයක්. එහෙනම් ඒක කිසි විදියකින් අරක ඇතුළේ අන්තර්ගතයක් නෙවෙයි. දිත්තේ දිත්තමත්තන් වෙනවා පටිච්චසමුප්පාදේ දකින්නවා. පටිසම්පාද දකින්නේ නැත්නම් ditthi ditta මත්තන් වෙන්නේ නැහැ. ditthi ditta මත්තන් නසෝ රාජ්‍යති රූපේසු රූපට ඇලීමක් සිදු වෙන්නේ නැහැ. සිහියෙන් යුක්ත නොනේ වීර්යයෙන් යුක්තවයි. මේ කරත්ම ගැන දකින්නේ. සතිය ප්‍රඥාව මේ ඔක්කොම ඇති වෙනවා. එහෙනම් එවැනි ප්‍රතිපදාවක් හම්බ වීමටයි දිට්ඨිය රිච්ඡමත්ත කියන්නේ පටිසමුපාදේ කොතනකටවත් දාන්න පුළුවන් දෙයක් නෙවෙයි අපට තේරෙන විදිහට අපි දැන් මට එහෙම දාන්න පුළුවන් දෙයක් නෙවෙයි ප්‍රතිපදාව බුදුරණවහන්සේ කියපු විදිහට බලන්න ඕනේ අපි අද ගොඩක් වෙලාවට අර ස්පර්ශයෙන් හටගත්ත කාරණාවට දාලා නවත්තන්න හදනවා. එතන අදික්ක දෙක්කමත් කියන්නේ. බුදුරණවහන්සේ මේක ප්‍රකාශ කළා නේද? එහෙම නවත්තන්නේ කියාවක් නේද? එහෙම නවත්තන්න කොහොමද? එතන නැවතුණා නම් නැවතෙන විද්‍යාවත් එක්ක මූලික හේතු දුරු වීමත් එක්ක අවිද්‍යාව එක්ක නෙවෙයි අවිද්‍යාව ඇතිතරයි සියල්ලක්ම තියෙනවා විද්‍යාවත් එක්කයි ඒක මුතු වෙනවා ඉතින් ඒක නිසා මේ දෙක්නේ දෙක්මත්තන් කියන කාරණාවේදී ඒක පටිසම්පද තුල අපට කොටස් කරන දෙයක් නෙවෙයි දෙයක් මාර්ගයක් ආරෂ්ඨාංග මාර්ගයක් මාර්ගය විකෘතිමත්න් කියන එකක් මාර්ගය පටිසම්පාදයක් මාර්ගය එනනම් ඒ සියල්ලම මාර්ගය හැබැයි මේ මාර්ගය අපි අර නම් නම් කිරීමක් එක්ක වෙන ලේබල් කිරීමකට යන්නේ ඒකයි අපිට මේ ගැළපෙන්නේ නැත්තේ අපි මේ හැම එකක්ම වෙන් වශයෙන් ඉගෙනගෙන අපිට නුවණ යෝනිසෝමනසිකාරය යොමු කරලා තැනදී මේ සියල්ලම ගැළපෙලියයි ඉතින් ඒකට අපිට යෝනිසෝමනසිකාර උත්පාදයක් අවශ්‍ය වෙනවා. එහෙනම් දිත්තේ දිට්ඨමත්යන් තේරුම් ගන්න අපට යෝනිසමනසිකාරයක් ඕනේ. ඒක තමයි බාහිදාර කියලා තේරුම් ගත්තේ. ඒක තමයි මානුකිකුත් තේරුම් ගත්තේ යෝනිසමනසිකාරය. එතන මග උපදිනවා. මගට තමයි දිත්තේ දිට්ඨමත් හික්මීම කියලා කියන්නේ. මේ පටිච්චසමුප්පාද දර්ශනය. ත්‍රිවසන. සාදු සාදු ස්වාමීන් වහන්සේ පොම් පිං ඔව් කියන්නේ ඉදිරිපත් කරන්න තියෙන එකක් දැන් අදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ සර්ණයි. අවසර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ දැන් ස්වාමීන් වහන්සේ මේ කියපු ටික මේ විදිහට තේරුම් ගත්තොත් දැන් අපි යමක් අර අපිට ගෝචර වෙන යමක් මේ විමසගෙන යනකොට තමයි අපිට පටිච්ච සමුප්පාදය හම්බ වෙන්නේ. එතකොට ඒක අපි ඒකත් මාර්ගය තුල තියෙන එකක් කියලා සාමින් වහන්සේ කිව්වනේ. ඒ කියන්නේ මෙහෙම සෝතාපන්න මාර්ගය කියලා ගත්තොත් එතනින් අපි පටිච්ච සම්මාදය හරියටම දැක්කපු කෙනා සෝතාපන්න කෙනා කියලා කියනවනේ. එතකොට ඒ සම්මා දිට්ඨියට පත් වුණාට පස්සේ ඒ කියන්නේ ඒ ගත්තොත් සත්‍ය ඥානය. පස්සේ තියෙනවනේ කෘත්‍ය ඥානයක්. එතකොට අන්නේ කෘත්‍ය ඥානය කියන්නේ මාර්ගයක් නේතන එතකොට අන්නේ කෘත්‍ය ඥානයේදී මේ කළ යුතු දෙයක් තමයි නේද ඔය දිත්තේ දිත්ත මත්තන් භවිෂ්‍යති කියන කාරණාව කියලා. ඒක මට ඒ චතුරාර්ය සත්‍ය අනුව එහෙම හිතනකොට මේ හිතනා ඒ ගැන ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි යතක. දෙනවා සර්. සරණයි. ඇත්තටම හරි වාදගත් ඒ කාරණාව කල්පනා කිරීම සත්‍ය ඥානීය සම්මාදිට්ඨියට පත් වීමදී යමක් කරන්නේ නැහැනේ. සත්‍ය යෝනිසු මනසිකාරයත් එක්ක නෝනින් විමසලා මේ ඇත්තයි කියලා සත්‍ය ඥානයක් හම්බුණා. පටිසමුපාදයේ සත්‍යයි කියලා හම්බුණා. කෘත්‍ය වශයෙන් කරන තැනදී පටිසමුපාදයේ දකින්නකොට දකින්නකොට එතන කරණ යමක් හම්බ වෙනවා. හික්මෙන යමක් හම්බ වෙනවා. යොමු වෙච්ච බවක් හම්බ වෙනවා. ප්‍රතිපදාව හුරු කරන යමක් හම්බ වෙනවා. අන්න එතනදී බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ ඒකයි දිත්තේ දිත්තමත් නම් හික්මෙන තැනදී ඔබ නොලැබෙන බවයි හම්බ වෙන්නේ. දැන් ඔබ එතන නෑ වෙන තැනකත් නෑ අතරත් නෑ. දැන් අනාත්මයි කියලා හම්බ වෙනකොට මම ගැනීම වැරදි කියලා හම්බ වෙනවා. මුලින් හම්බ වෙනවා මම ගැනීම වැරදි. ඒ වැරදි බව දකිමින් හික්මෙන එක. ඒ නොලැබෙන බව හික්මෙන එක. කෘත්‍ය වශයෙන් කෙරෙන ප්‍රතිපදාව තමයි දික්කේ විත්තවත්තන් භවිෂ්‍යති. කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවට යොමු වීම. මධ්‍යම ප්‍රතිපදාව එක්ක ගමන් කිරීම. එහෙනම් මේ මධ්‍යම ප්‍රතිපදාව පුරුදු කිරීම මේ කෘත්‍ය ඥානය තමයි ඉතන විග්‍රහ වෙන්නේ. ඒක ගොඩාක් ලස්සනයි විග්‍රහය. හොඳයි කියලා සලකනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද පැහැදිලි කරා මේ පටිච්චසමුප්පාදයේදී තණ්හාව කියලා කියන්නේ කාම භව විභව තණ්හා නෙවෙයි. රූප තණ්හා, සද්ද තණ්හා ආදී වශයෙන් තියෙන තණ්හා කියලා. ඒ කියන්නේ ওই බහිද්ද ආයතනය සතුටින් පිළිගැනීම කියලා තමයි මට තේරුනේ. දැන් සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේ මේ ඒ බහිද්ද ආයතනයම කියලා දෙයක් තියනවාද කියලා මේ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කියන්නේ දැන් අපිට කය දැන් අපි ආනාපාන සතිය වගේ බලනකොට නම් අපිට දැනෙනවා කයට දැනෙන හුලම් පාරක්. දැන් බඩගින්නක් වගේ එකක් ගත්තොත් අපිට එහෙම බාහිරයෙන් එන දෙයක් එහෙම දැනෙන්නේ නැහැ. ඒ වගේම සිතට එන සිතුවිල්ලකුත් ඒ වගේ සිතුවිල්ල බාහිරයෙන් එන දෙයක් කියලා කියන්න අමාරුයි. එතකොට එතන බහිද්ධායතනය කියන එක ගැන ප්‍රශ්නයක් මතුවෙනවා. එතන ඒක බොරුවක්ද බොරුවක් වගේ කියලා හිතෙනවා. නමුත් දැන් බහිද්ධායතනයයි ධර්මයේ අහලා තියෙනවනේ අජත්ත බහිද්ධායතන දෙකම එකක් තියෙනවා නම් අනිත් එකක් තියෙන්න ඕනේ කියලා. එතකොට ඒ අජත්ත ආයතනය දැන් බඩගින්නක් දැනෙන්නේ කයට බඩගින්න වෙන්නේ බාහිරින් නෙවෙයි කියලා හිතුණට ඒ බඩගින්න දැනෙන කය තියෙනවානේ කියලා හිතනකොට එතකොට එතන ධර්මයට ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. මොකද අජත්ත ආයතනය ඇත්තක් කියලා හිතෙනවා. එතන බහිද්ධායතනේ බොරුවක් කියලා හිතනවා. අන්න එතන මට ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න. පෙරවන් සරණයි. නයි අපි අජාති බහිද්ධා කියලා විග්‍රහ කරනකොට අපට පරියාය කිහිපයක් හම්බෙනවා. පටිච්චසමුප්පාදයේ අජාත බහිද්ධා විග්‍රහ කරන කාරණාව කියන තැන සහ අපිට අජාත බහිද්ධා කියලා විග්‍රහ වෙන්නේ මට සහ මගෙන් එහා කියන එක. අපට ඒක තේරෙනවා ඇසයි රූපය වෙනම තියෙන නිසා. අපට ඒක තේරෙනවා කනයි ශබ්දයයි වෙනම තියෙන නිසා. අපට ඒක තේරෙනවා නාසයයි ගන්ධයයි වෙනම තියෙන නිසා. දිවයි රසයයි වෙනම තියෙන නිසා තේරෙනවා. මොකද වෙන වශයෙන් අපට හම්බෙලා. මොකද මට සහ මගේ නිසා තියෙනවා. කයයි පහසේ බාහිර පහසක් එනකොට අන්න මගෙන් සහ මට සහ මගෙන් එහා කියන එක තේරෙනවා. නමුත් ආධ්‍යාත්මික පහස එනකොට අන්න අපේ මැනීම හම්බ වෙන්නේ නැහැ. මනයි ධර්මයි කියනකොට අන්න අපේ මැනීම හම්බ වෙන්නේ නැහැ. මොකද මගේ මම කියනකොට අපිට ඒ ඔක්කොමත් එක හම්බ වෙනවා. එතකොට අපි මේ ආධ්‍යාත්මික බාහිර කියලා පනවගත්තේ පටිච්චසමුප්පාදය නොදකපු ප්‍රේතුඵල ධහම නොදකපු නිත්‍ය සපාත්ම වශයෙන් හම්බ වෙච්ච මට සහ මට මම කියලා ගැනීමේදී මම සහ මගෙන් ඉහා එතකොට ඒ කාරණාව නෙවෙයි මේ විග්‍රහ කරන පටිසම්පාද න්‍යාය. එහෙනම් බලන්න ඔය ඔය කල්පනා කිරීමම තමයි දැන් ගොඩක් අය හිතනවා හරි අපට ඔක තේරෙනවානේ කියලා. ඒක තමයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ යෝනිසමනසිකාර උත්පාදයෙන්නේ. එතකොට අපට ඔයාව සියලු දේවල් ඔය තේරුණ ඔය මම සහ මගෙන් බාහිර කියන කාරණා න්‍යාය ඒක පටිච්චසමුප්පාදය නොදකපු නිසා දැන් අපි කතා කරොත් එහෙම අර මම කතා කරේ සැපදු කරුකම වේදනාව. ඒක පුජ්‍යලයන් යාවේ. අන්න ඒ වගේ තමයි දැන් අපට මම සහ මගෙන් බාහිර කියලා එන්නේම දැන් ඔන්න ඔබට හිතන්න කටහඬ හැවුණ ආනන්ද ස්වාමීන් එතකොට මැනලා ප්‍රඥාප්ති කරලා ඔක්කොම කරලා මම සහ මගෙන් බාහිර සද්දේ. ඒක කාටද හම්බුනේ මට. මම හිතපු නිසායි අර ප්‍රඥාප්තිය. එතකොට ඒ සියල්ලක්ම ආවේ පුජ්‍යලයේ එක. පටිසම්පාදයේ විග්‍රහ කරනකොට අන්න අර හේතු ප්‍රතිධර්ම කතා කරනකොට ඔක ඉක්මවනවා. එහෙනම් අපි වැළපු කාරණාව අපට හම්බෙච්ච කාරණාව ඒ ආධ්‍යාත්මික බාහිර කියලා පටිසමුප්පාදයේ නොදක නিত্য සැප ආත්ම වශයෙන් ගත්ත පුජ්‍යලයකින් ඉන්න ඒ මගේ ඇහැ සහ මගේ පිටින් බාහිර රූපේ මගේ කන සහ බාහිර ශබ්දේ ඔන්නෝකත් එකයි හම් එහෙනම් ඒ විග්‍රහයට එහා ගියපු දෙයක් මෙතන අසරූප විඥාන මගේ හැයි රූපයයි නෙමෙයි. දැන් අපට මගේ ඇයි තමකින් බාහිරයි. අසරූප විඥාන එකතු වීම. මෙන්න මේ අසරූප විඥාන එකතු වීම කියන ක්‍රියාවේදී එතන පැනවීමක් රූපය මොකද්ද රූපය මොකද්ද කියලා දැනුණා නම් ඒක සැප දුක දුක් මුචක වේදනාවක් ඒක. එතන කතා කරන වේදනා ප්‍රත්‍ය තණ්හාව නෙමෙයි තණ්හාවයි වේදනාවයි අතර පත්‍යාල ශක්ති විග්‍රහයත් එක්ක අපිට ලෝකේ හම්බෙන මූලික තර හම්බෙලා තියෙනවා. පුජ්‍යයන් හම්බෙන මූලික තර. අතලට කියලා නැතුව. මොකද පැනවීමක් කියලා මොකද්ද කියන එක. මොකද්ද කියන පැනවීමක් කියන්නේ පැනව පැනවුණා කියන්නේ අපිට අතල වේදනාවක් වඩේ. ඉතින් වේදනාව පැනලා ඉවරයි. පටිච්චසමුප්පාදයට එදිලා නැහැ වේදනාව පැනලා ඉවරයි. එතන පටිච්චසමුප්පාද කතාවක් නැහැ. පටිච්චසමුප්පාදේ කතාවක් කියනවා වේදනාව පැනවිලා නැහැ. ඒ ඔබ එතන නැහැ. අතරක් නැහැ. ඔබ තමයි පැනෙන්නේ මොකක්ද මේ කියලා. පටිච්චසමුප්පාදය දකිනකොට, කෘත්‍ය දකිනකොට ඒ කාරණාව හම්බෙනකොට ඔබ එතන නැහැ අතරක් නැහැ. මම අතරක් නැත්නම් ඔබේ පැනවීම අර ප්‍රඥප්තිය නෑ. අර දැකපු දෙයක් ඔස්සේ අපේ අපේ අහපු අපේ ගත දෙයක් ඔස්සේ යන්නේ පැනවලද. ඒ දැකීම දැක්කියක් ඒ එහි විදියට හම්බුණා නම් ස්පර්ශය කියන කාරණාව එතන පටිසමුප්පාද න්‍යාය නෙමෙයි. එහෙනම් පටිසමුප්පාද න්‍යායට යොමු වෙනකොට තව ගොඩාක් සියුම් වෙන සියුම් වෙන කාරණාවක්. පටිසමුපාදයේ විග්‍රහයේදී දැන් ඔන්න ඔය කියපු කාරණායි හොඳට කල්පනා කරලා බලන්න. එතකොට අපට කොච්චර හිතන්න දෙයක් තියෙනවා. විශාල වශයෙන් තියෙනවා. අපිට හැම වෙලෙම හැම වෙලේම සක්කායදී කෙට පහර. දැන් එහෙනම් අත්දේ කොච්චර වැරද්දක්ද? මම මම තේරුම් ගත්තා කියන්නේ. මට හම්බුණා කියන්නේ. ඇයි මමම නිවැරදිද? මම වැරද්දමයි සක්කායදිට්ඨිය කියන්නේ. අන්න ධර්මයේ ඉන්නේ හම්බෙන්නේ. ඉතින් ඒ නිසා එතන මේ විග්‍රහයේදී අපට මේ හම්බෙන ස්පර්ශයේ කාරණාවේ බාහිර කියලා යොදා ගැනීමත් එක හම්බෙන කාරණාව කුජල පැනවීමක් එක එක පටිසමුප්පාද න්‍යාය දැක්මට යොමු වෙන එක නෙවෙයි ඒ අර ස්පර්ශය විග්‍රහ කරන කාරණාව නෙමෙයි. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් තේරුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. සප්තවරුරටත් ඒක ගැන කතා කරන්න පුළුවන්. ත්‍රිවන් සරණයි. මනස ඒ කියන්නේ දැන් බඩගින්න කියන එක දුක් වේදනාවක් නිසා එතන ඒ තුන් වේදනාවෙන් එකක් නිසා එතන දැනিলা තියෙන්නේ ඒක නිර්වචනය වෙලා නිසා ඒ ස්වාමීන් වහන්සේ එතකොට ඒක පටිච්චසමුප්පාදයේ තියෙන වේදනාව නෙවෙයි ඒක නේද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. එතන කෙනෙක් ඉඳලා එතන කෙනෙකුට සාපේක්ෂව ඒක දුකක්. එතකොට එහෙමනම් ඒ ඇවිල්ලා තියෙන්නේ එතන ඇවිල්ලා තියෙන තුන් වේදනාවන්ගෙන් එකක්. එතකොට අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කර වේදනාව නෙවෙයි කියන එක නේද ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක තමයි එතකොට අපි යන මූලික දේ එතකොට. ඒ කියන්නේ අර පංච පාස්කන්ධය අපට හම්බුනේ මූලිකව සබදුක දුක්ඛම සුඛ වශයෙන් කජිනිසුත් විග්‍රහ කරන මූලික විග්‍රහය අපට නාමයේ මූලික දේ. එතකොට ඒක හොයාගෙන යන තැනදී තමයි අර බුදුරණන් වහන්සේ විග්‍රහ කරපු චක්කු සංපස්සජාති වේදනාපත්තෙන් තණ්හාව කියන කාරණාව එක ප්‍රඥා චක්කුසේට හම්බෙන එක. ඒ දර්ශනයට යොමු වෙච්ච තැනදී සෝතාපන්නයි කියලා කියනවා. ඒ කියන්නේ ඒ ස්පර්ශයෙන් වේදනාව හටගත්තා කියලා දැක්මට යමුනා ඒ සෝතපන්න. ඒ ප්‍රත්‍ය දැක්කම සෝතපන්න. ඒ ස්පර්ශය හටගත් ස්පර්ශයෙන් සා වේදනාව දැක්කම සෝතපන්න. ඉතින් ඒ නිසා අර අපට හම්බුනේ මූලික දේ. ඒකනේ අපිට තාම මම ඉඳලා මට හම්බෙච්ච පැනවීම. මොනවා හරි ප්‍රඥාප්තියක් ආවනම් ඒ මට හම්බෙච්ච පැනවීම. ඉතින් ඒ නිසා ඒක තුලින් අපි ඇතුළට කියන්නට ඕනේ. නමුත් ඒක තමයි අපේ ආරම්භය විතරයි. සෝකෝසේ තමයි යෝනිසමනසිකාරයෙන් යන්න තියෙන්නේ. දෙතරුවන් සරණයි. දෙතරුවන් සරණයි සයන්නාංශ. සයන්නාංශ ඒ කාලෙන් කීපයකටත් ටිකක් සම්බන්ධයි මේක අහන ප්‍රශ්නය. සයන්නාංශ දැන් අපි කියන්නේ දැන් අපි ස්පර්ශයක් කියන එක හට ගැනීමත් එක්කම පිළිගැනීමකට යනවනේ මේ මෙතන සද්දයක් තියෙනවා ඒක රූපයක් තියෙන තියෙනවා ගන්ධයක් තියෙනවා කියන පිළිගැනීමට ස්පර්ශයත් එක්කම කෙනෙක් යොමු වෙනවානේ. එතකොට ඒ යොමු වීමත් එක්කම ඒ බාහිර රූපය කියන එක පිළි පිළිගැන් පිළිගැනීමත් පිළිගැනීමකට යෑමත් එක්කම මේ ඒ බාහිර රූපයේ සානාස දැන් අපිත් සබ්දයක් සබ්දයක් විදිහට ගත්තොත් ඒ සබ්දය තියෙනවා කියලා අරගෙන ඊට පස්සේ සබ්දයට නාම පැත්ත ගත්තොත් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය කියන එක ඒකම හට ගන්නවා. එතකොට සානස ඒ එතකොට ඒ සද්දය සද්දයක් කියලා පිළි අරගෙන ඒක මුල් කරගෙන හට ගන්නා ඒ ස්වභාවයේද නාමය කියලා කියන්නේ සානස ඒ කියන්නේ ඒක එකටම වගේ හට ගන්න දෙයක් ඒක එහෙම ඒ කියන්නේ දැන් රූප ස්වභාවයක් ඒ කියන්නේ අපිට කාන්ටයන සද්දයක් හෝ ඇසට කිසිම අවස්ථාවක ඒ කියන්නේ රූප චක්කු රූපයක් හෝ ඒ එනවත් ඒක දෙකම එකට සිද්ධ වෙනවා නාම ස්වභාවයත් එක්කම ඒ කියන්නේ එතකොට අපි ඒකට සාදායම් අපි තුම ඉස්සරහින් මේ කියන්නේ දකින්න දෙයක් තියෙනවා කියලා ස්පර්ශات එක්ක ගියොත් එහෙම ඉස්සරහා මේ බෝලයක් තියෙනවා මිනිහෙක් ඉන්නවා කියලා හිටන් ඒ වගේ අපිට එනානේ ඒ එතකොට ඒ නාම ස්වභාවයත් එක්කම ඒ ඒ පනවා ගැනීම සංඥාස නාම රූප කියලා කියන්නේ පෙරවන් සර්ණස් ගන්නවස අපි ඒ සම්බන්ධයෙන් තව ඉදිරියට කතා කරමු නාමරූප විග්‍රහය කතා කරනකොට දැන් මේ කාරණාවත් එක්ක අපි කතා කරාම මොකද නාමරූප විග්‍රහය කියලා අපි කතා කරනකොට අපිට දැන් හැම එකම කියන්නේ අපි තේරුම් ගන්න තැනත් එක්ක යන්න තියෙන්නේ. තේරුම් ගන්න තැනත් එක්ක යන තැනදී අපේ නුවණට තමයි මේ ප්‍රත්‍ය වශයෙන් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඒ නාම රූප විග්‍රහය අපි තවදුරටත් ඔය ගැන සාකච්ඡා කරමු. අද කාලේ ගොඩක් අඩු නිසා අපි ඊළඟ සතියේ මොකද දැන් කාලය ඉවරයි. ඊළඟ සතියේ මේ සම්බන්ධයෙන් තව ගොඩක් සාකච්ඡාවට යොමු කරමු. දේශනාව කරන්නේ නැතුව සම්පූර්ණ සාකච්ඡාව ඉතින් ඒ නිසා ප්‍රශ්න තියෙනවා ලියාගෙන ලබන වැඩසටහනේදී ප්‍රශ්න මහන්න යොමු කරගන්න අවස්ථාව තියෙනවා. හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි. තේරුණා සම්නේ. සාදු සාදු සාදු ස්වාමීනාංශ මම හිතනට අද දිනේ අපේ කාලය ඉතම තම ඉක්මනින් ඉක්ම ගියා. ඉතින් අද දවසේදී තව ඔබ වහන්සේ අපි වෙනුවෙන් මේ ඉතාමත් අලුයම මේ අපි වෙනුවෙන්ම නැගිටලා මේ සම්බන්ධයෙන් අපිට මේ අපිව ධර්ම මාර්ගයට යොමු කිරීම සහ මේ ධර්ම ගැටලු අපිට මේ निराකතේ කරගෙන දීම සම්බන්ධෙනුත් වහන්සේ ඊටමත් බොහොම පිං ඒ වගේම වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඊටමත් කෙටි කාලෙකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණය වහන්සේ අත්පත් කරගනිත්වා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද දවසේදීත් ඔබ වහන්සේට මේ සියලු පහසුකම් ඔබ වහන්සේට සැලසීලා මේ ධර්මාර්ගයේ ඉදිරි ගමන සුභසිද්ධියස් මේ බුද්ධ ශාසනයේ සුභසිද්ධිය සඳහා වහන්සේ මේ කරන විශේෂ වීරිය සම්බන්ධයෙන් අපි සියලු දෙනාම කෘතඥ වෙනවා. ඒ වගේම පින් දෙනවා. ඔබ වහන්සේට අපි මේ අද දවසේ කරපු මේ සාකච්ඡාව අවසන් කිරීමට පින්පෙත් පැමිණීමට ආරාධනා කර සිටිනවා. ඊළඟ සර්ණයි. දරවසරණයි බුදුරජාණන් වහන්සේ වදාළ තුන් බුද්ධ වචන අපේ ජීවිතය සාකච්ඡා කරන්න කතා කරන්න ලැබෙනවා කියන කාරණාව අපිට මේ ලෝකේ ඉතාම දුර්ලභ කාරණාවක්. ඉතින් එවැනි අවස්ථාවක් තමයි එකම අදහසක් එක්කම ධර්මකාමී ධර්මයට හැමතිස්සෙත් එක කතා කරන්න ලැබීම ඒක ගොඩාක් ලෝකේ දුර්ලභ කාරණාවක්. ඉතින් ඔබට අවස්ථාවක් සැලසුණා ධර්ම ශ්‍රවණය කරන්න. මට අවස්ථාවක් සැලසුණා ඒ ධර්මයේ සාකච්ඡා කිරීමට කතා කිරීමට යොමු වෙන්න. ඉතින් ඒක අපේ සියලු දෙනාටම යහපත පිණිස මාර්ගය විවර කර ගැනීම පිණිස පවතින දෙයක්. ඉතින් ඒ නිසා මේ රැස් විශාල වෙනක් අපි රැස් කරගන්න දුනා. රැස් කරගත්ත මේ සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරපවනමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලෝකීය ඥාතියින්ට අනුමෝදන් කරමු අනුමෝදන් විත්ත විශේෂයෙන් අපවත් යොදාලා තිබුණේ කඩකුරුන් ඥානানন্দ ස්වාමීන් වහන්සේට දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේට නිවේශන සෙන්ද මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වෙත්වා එවැගේ මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට උතුම් දාමෙන් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා ලෝක ශාසනය සුරකින මහා යතිවරයාණන් වහන්සේලාටත් මේ දහමින් සැනසෙන්න මේ සියල්ලක් උපකාරයක් වෙත්වා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මේ සාකච්ඡාවට ආරාධනා කරලා මෙහෙවන් ලබන ගයන් මහත්මයාට, අෂ්ටික මහත්මයාට, ඒ වගේම මට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා, ඒ වගේම මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන සියලු දෙනා ඒ වගේම නායක හමුදාපතිතුමා ආදී සෑම සිල් දෙනාට ධර්මයේ ශ්‍රවණය කරන දේශිදෙස් ඔබ සෑම සිල් දෙනාට උතුම් දහමින් සැනසෙන්න මේ සියල්ල හේතු වාසනා වේවා සිල් දෙනාට තෙරුවන් සරණයි